එතකොට ස්වාමිනාස් තව දැනගන්න ඕනේ මේ දැන් මේකත් එක්කලා දැන් අපි මේ චිත්ත ස්වභාවයන් වල දිනු කරගන්න ධර්මයන් මේ තියෙන්නේ. එතකොට මේ චිත්ත ස්වභාවයන් එක්කලා සම්පූර්ණම අදාළ නැති වුණත් ඒවට අනුබල දෙන ස්වභාවයක් රූප ධර්ම වලත් හැදෙනව නේද මේත් එක්කලා මනස සිවුම් වෙලා සිවුම් වෙලා යනකොට. දැන් උදාහරණයක් ලහුතා මුදුතා කම්මඤ්ඤතා වගේ රූප හැදුනේ නැත්තම් ගොරෝසු දැඩි රළු ස්වභාව කාය දරත සංසිඳිලා ආවේ නැත්නම් අපිට මේ කියන මුදුතාවය වහන්සේ පෙන්වර මේ මෘදු ලක්ෂණේ වැටි පිටක්සේ මෘදු කරගන්න පුළුවන් වෙන්න ඕන මේ සිත. එතකොට තමයි ඒකේ ගිහිලා කොතන හරි වැදුනද ඒ හැඩතලේ එතනට ගන්න. ඉතින් ඒක තමයි ඊගාවට ඒ කෘත්‍ය මනාව ඉටුකරනද කම්මන්‍යතාවයටපත් වෙන්නේ. ඉතින් ඒකත් මේ කායික ස්වභාවය නැත්තම් රූපමය ස්වභාවයේ පැත්තෙනොත් මෙහි යම්කිසි ඊට ගැළපෙන ගැළපෙන හැරගැස්වීමක් දකින්න තියෙනව නේද ස්වාමීන් වහන්සේ? ඒක ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න. අද නාම රූප ධර්ම අන්‍යෝන්‍යව පැත්තේ වෙන නිසා සය දැන් ඇත්තටම අපි මේ මනස සංසුන් කරන්න දැන් එක්තරා කාලයක් මටත් හැඟීමක් තිබුණා අපි නිකන් කය ගැන වෙහෙසෙන්න ඕනේ නෑනේ හිත සකස් කරගන්න එකනි කරගන්න ඕනේ හිත හදාගත්තොත් ඔක්කොම හරිනේ කියලා සමහර වෙලාවට මේ අර කය සැහැල්ලු කරගන්න අවශ්‍ය යම් යම් කාරණා පිළිබඳව එච්චරම අවධානයක් යොමු කරන්නේ හිත සකස් කිරීම ගැන විතරයි අවධානය යොමු කරන්නේ. ඉතින් මේ හැම අවස්ථාවකම අසාර්ථකත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අපේ භවනාචාර්යවරු නැවත නැවත මේ කාරණා පැහැදිලි කරලා දුන්නා වුණත් මම ඒව එච්චර ගණන් ගත්තේ නැහැ. කය ගැන ඔච්චර නිකන් දඟලන්නකොටද මේ සිත හදාගන්න ඕන කාලයක් ඒව පුහුණු කරද්දී තමයි දැනෙන්න ගත්තේ ඒ කය ඒ විදිහට සැහැල්ලු කරගන්නේ නැතිව සිත පුහුණු කරන්න ගියාට ඒක කොහොමවත් කරන්න බෑ ඒ මොකද මෙතන මම කියලා කෙනෙක් නැති නිසා සත්වයක් පුද්ගලයෙක් නැති නිසා අර නාම රූප ධර්ම තමයි අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන්නේ. ඒතකොට සිත රූප උපදවන්නට ප්‍රත්‍ය වෙනවා වගේම රූප සිත් උපදවන්නට ප්‍රත්‍ය වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපිට අපි හිතමු චිත් කය ඇතුලේ කුසේ තේජෝ ශක්තිය වැඩි වෙනකොට කුස ගින්න වැඩි වෙනවා. එතකොට ඒ කුස ගින්න වැඩි කරනකොට අපට ආහාර රුචිකත්වය ඇති කිරීමේ මනෝභාවයක් ඇති ඊට පස්සේ දැන් අවුරුද්ද දවසට හෝ එහෙම නැත්නම් දැන් අපි කාටත් අත්දැකීම් තියෙන අවුරුදු කාලේ වෙනකොට ගෙවල් වල ඉන්නකොට කැව් කාලා කැසිල් ගෙඩි කාලා මෙන්න පැණි රසයි තෙල් જાති ඒ පැණි රස තෙල් රස කිරි රස මේවා බහුලව අනුභව කරපු ගමන් අර ගින්න සමනය ගින්න සමනය වුණාට පස්සේ අපට කොච්චර ප්‍රණීත ආහාරයක් දුන්නා වුණත් ඒක අනුභව කරන්න ප්‍රියශීලී මනෝභාවයක් ඇති වෙන්නේ නැහැ එතකොට දැන් ආහාර රුචිකත්වය සහ ආහාර අරුචිය කියන්නේ මනෝභාවය. ඒ මනෝභාවයන් සම්පූර්ණ උපදවන්නේ අර කය රූප කොටස වලින්. ඊළඟට කාම රාගය කාම රාගය උපදවන්නට සම්පූර්ණ කයේ ඒ ඇතිවෙන රූප කොටස බලපාන. එතකොට ද්වේෂය මතු කරන්නට ඒ කයේ ඇතිවෙන ස්වභාවය බලපාන. දැන් යම් කිසි කෙනෙක් හොතට තෙහෙට්ටු වෙලා හෙම්බත් වෙලා අවුවේ රත් වෙලා කැකෑරිලා දැන් ඔය අපි පහුගිය දවසකට කතා කරපු දෙයක් තමයි දැන් සමහර පොලිසිය මහත්වරු එහෙම මද්දහනේ අර මේ වාහන හසුරුවනකොට යටින් තාරපාර පොළවත් රත් වෙනවා උඩිනුත් රත් වෙනවා. ඒතර මිනිස්සුත් එක එක වැරදි කරනවා නීති විරෝධී දේවල්. ඒතර මෙහෙම කරනකොට මේ ඔක්කොගේම කැකෑරෙනකොට මේ මිනිස්සු එතරම්වත් සංයමයෙන් ඒ වැඩේ කරනවා පුදුමයි කියලා හිතනවා. අර ඒ කැකෑරීමත් එක්කලා ඉතින් ඒ විදිහට රූප ධර්ම නාම ධර්ම කොට නගන්නට පත් වෙනවා නාම ධර්ම රූප ධර්ම කොට නගන්නට පත් වෙනවා ඒ නිසා කාය ධරත සංසිඳවලා කාය සැහැල්ලු බව කාය විවේකය කියන තැන අපි හරියට හඳුනාගෙන ඉදිරියට ගියේ නැතිනම් චිත්ත විවේක කියන තැනට උපදි විවේක කියන තැනට යන්න බෑ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි දැන් අර අපි සමහර වෙලාවට කාය පස්සද්දි ඒවා වෙන උනන්දුවක් නොදක්වා අපි මේක හිතේම බලපෑමක් හිතේම බලපෑමක් කියන එකට තියෙනවා හිත පීඩාවටපත් වෙනවා මිසක හිතට බෑ අර කයේ ස්වභාවය හදාගන්න විදිහට. ඉතින් ඒ නිසා මේක දැන් අපි වර්ධව වටහා ගන්නත් හොඳ නෑ මේ තන්තර නීවරණ කයේ තියෙන කයේ නීවරණ තත්වයක් තියෙනවා කියලා හිතට ගන්න නෙමෙයි. කය තුල නීවරණ නැති බව ඇත්ත රූපය තුල නීවරණ නැහැ. නමුත් නීවරණීයයි. නීයයි. ඔව් ඒක. නීවරණීයයි කියලානේ බුදුරජාණන් දේශනා කරන්නේ. එතකොට අර එහෙමයි. අනිත් පැත්තෙන් තව තව කාරණයක් තියෙනවා අපිට අර අධික ඡන්දය අධික විහිල්ලය ඊළඟට අධික චිත්තය ආදී මතුනොත් එතනදී ඒ අධික ඡන්දය අධික චිත්තය යෙදීම නිසා සමහර වෙලාවට අර කයත් සකසා ගන්න පුළුවන් මට්ටමට සිත ප්‍රබහස්වර වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් එහෙමයි එහෙමයි සාන්ත ඒක හරි. ඒ කියන්නේ දැන් මේකේ නීවරණ මට්ට හරි හරි අපිට මේ පැටලි පැටලි සසරට යන ගතිය හරි කයේ තියෙනව නෙමෙයි. නමුත් එහෙම ගතියකට පොළඹවන ලක්ෂණ මේ කය එක්ක තියෙනවා. කයේ තියෙන රූපේ තියෙනවා. ඒ රූපේ තියෙනවා ඒ ලක්ෂණ වලට අපිව මානසික පොළඹවන ලක්ෂණයක්. ඒක හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා ඒ කායික පැත්තටත් යම්කිසි අවධානයක් යොමු කරලා කාය දර්ථ වැඩි වෙන්නේ කෙසේද කාය දර්ථ සංසිඳෙන්නේ කෙසේද ඒකට අවශ්‍ය කරන ගොරෝසු ආහාරය එක්ක එකතු වෙලාද හරියන්නේ ආහාරය සියුම් වෙන විදිහට හදාගෙනද කියන එකත් අපි කබලින්කාර ආහාරයේ පැත්තෙනොත් බලන්න වෙනවා. එතකොට තමයි අපිට මානසිකමය ආහාරයේ පැත්තට යොමු වෙලා යොමු වෙලා ස්පර්ශ ආහාරයන්, මනෝ සංචේතන ආහාරයන්, මේ විදිහට විඥාන ආහාරයන් මනාවකට සමබර කරගන්න ලැබෙන්නේ වෙන්නේ අර භෞතික ආහාරයත් එක්කත් මේ කය බැඳෙන විදිය තේරුම් අරගෙන ලස්සනට මේ හැම පාඩමක්ම අවසානයේ සාවිනාස දැනෙන්නේ මේ ඔබ වහන්සේ දැන් වෙන වෙනම පැහැදිලි කෙරුවට මේ ඔක්කොම එක තැනකට සංකලනය වෙලා අවබෝධයේදී ලස්සනට මේක පැහැදිලි වෙනවා කියලායි මට අදහසක් දැනෙන්නේ දැන් අපේ හැමෝම ඔය කිව්ව කාරණේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙදි මුලින්ම කායන පස්සනාව. ඒ කායන පස්සනාවෙත් මේ ආස්වාස පස්සන. මොකද ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රධාන වශයෙන් අපේ කය රළු කරනවාද සෞම්‍ය කරනවාද කියන කතාවේදී වැදගත් සාධකයක්. ඊට පස්සේ ප්‍රධාන කාය සංස්කාරයෙන් හැටියට පෙන්වන්නේ. කාය සංස්කාරය හැටියට තමයි මේක පෙන්වන්නේ. කය සකස් කරන්නේ ආස්වාස ප්‍රස්වාසයේ මූලික කරගෙනමයි. හසරයක් සරයන්න්ස පැහැදිලි කරන්නේ. ළඟට ඉරියව්. ඒවයින් ගිහිල්ලා ගිහිල්ලා තමයි සිවුම් තැනකට ගිහිල්ලා අවසානයේ චිත්තානුපස්සන ධම්මානුපස්සන ඊට පස්සේ වේදනා වේදනාව ගැන බලලා ඒව ගැන අවබෝධ කරගන්න. ඊට පස්සේ තමයි චිත්තානුපස්සන ධම්මානුපස්සන. එතකොට ඒ දක්වලා තියෙන අනුපිළිවෙල තාමත්ම වැදගත් වෙනවා. එකකින් එකකට යන්නේ නැතුව ඒවා වැඩෙන්නේ නැහැ. ඊළඟට දැන් මේ බෝධිපාක්ෂික කතාවෙත් බැලුවෙන් පස්සේ ඉද්ධිපාද ධර්ම වැඩෙන තරමට තමයි ඊට පස්සේ සතිපට්ඨාන සතර සංඥා ප්‍රධාන සතර ඉන්ද්‍රිපාද වැඩෙන පමණට තමයි අර පංච ඉන්ද්‍රිය පංච බල ආදී වැඩෙන ඒව වැඩෙන තරමට තමයි බොජ්ජංග බොජ්ජංග වැඩින්නේ එහෙමයි ඒ විදිහට තමයි මාර්ගයට ප්‍රවේශ වෙන්න අවශ්‍ය ශක්තිය එයා තුළ ජෙනරේට් වෙලා තියෙන්නේ එහෙම නැතුව පටන් ගන්නෙම මම මාර්ගයෙන් කියලා ප්‍රඥාවෙන් පටන් ගන්නවා කියලා කිව්වට ඒක බොළඳ කතාවක් එහෙමයි ඒ සියල්ලම සම්පින්ඩණය තමයි මාර්ගය මාර්ගසිතේ ජනිත වෙන්නේ ඒජයිසික. හරි වටිනවා ඔබ වහන්සේගේ මේ විග්‍රහය. රැයක් එළිය වැටෙනකම් කතා කරන්න හරි හරි වටිනා ධර්ම සාකච්ඡා වේලක් ඔබ වහන්සේ මේ කරන්නේ. මට නම් කිසිම වෙලාවක මේකේ කම්මැලිකමක්, අලසකමක්, උදාසීනකමක් ඇති වෙන්නේ නැහැ වහන්සේ වගේ කෙනෙක් එක්ක ධම් සාකච්ඡාවකදී. ඉතින් අපේ හැමදෙනාටම මම පින්වතුන් හැමදෙනාටම ආරාධනා කරනවා අපේ ස්වාමීන් වහන්සේත් එක්ක මේ කරන සාකච්ඡාව වලට එකතු වෙන්න, ඔබේ අදහස කියන්න, අහගෙන විතරක් ඉඳීම ප්‍රමාණවත් කියලා මට නම් දැනෙන්නේ නැහැ. නැහැ. ඔබ සාකච්ඡාවට එකතු වෙලා අපේ ස්වාමීන් වහන්සේත් එක්කලා මේ විවෘතව මේ දහම් කොටස් විවරණය කරගන්න හැම කෙනාටම උත්සාහය ඇති වේවා, වීරිය ඇති වේවා, සිතුවිලි ජනිත වේවා කියලා මම එක්ක සිතින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරන අපේ ස්වාමීන් වහන්සේ. ආරම්භ කොහොමද සිද්ධ වෙනවා යන්න ස්ටිල් කළා හැමෝටම